අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 113 වෙනි අපි වැඩමුළුවේ අවසාන සැසිවාරයටයි පත්වලා තියෙන්නේ. අපි ඒකේ මුල් කොටස ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ස්වරූපයෙන් තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ අදාළ ප්‍රශ්න ඉම වුණාට පස්සේ අපි සංවිධානයේට බාර දෙන මයික්‍රොෆෝනය ඊටු වැඩමුළුවේ නිමාව සටහන් කරන විදියට. ඉතින් අද ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවාද? මම දැන් ඒක නිසා මුලින්දලා මම ඉල්ලා හිටනවා එහෙනම් සභාව මේ සංවිධානයේට මේ වැඩමිළුවේ නිමාව සටහන් කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්ස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා වහන්සේගෙන් දැනගන්න එක මට වටිනවා අපි ස්වාමීන් වහන්ස මේ දවස් කීපයකම මගේ අර සිත පහන් තත්ත්වයටපත් වෙලා තිබීමම ඒ විදිහට මේ භාවනාව කරගෙන යන්න කියන එක වහන්සේගෙන් මම කැමති දැනගන්න ඒ ආනාපාන සතිය නොකඩවා සක්මන් භාවනාව ඒ ඉරියව් ඒ විදිහට පවත්වමින් මම කරගෙන ගියා. ඒ නිසා ඒ ඒ විදිහටම යන්නද කියන එක වහන්සේගේ ඔය සහන් භාවයටපත් වීම හොඳ නම් ඒ විදිහට කරගෙන යන්න. ඒක කරදරයක් නම් වෙන විදියක් කරන්න. තමයි දැනගන්න. ගරු ස්වාමීන් වහන්සේ දන්නේ නැති නිසා අහන ස්වාමීන් වහන්සේ දැන් ගෙදර ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ කියපු පිළිවෙලට භාවනා කරන් යනකොට ආජීවස් අපි අපි කියනවානේ මේ පිටිපදින්න ඕන මේ මාර්ගය නෑ නෑ ආජ නෑ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මාජ ආරෂ්ඨ මාර්ගය හා සම්බන්ධ වෙන්න ඕනද අපි ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? සතිපට්ඨානේ වඩනකොට සතිපට්ඨානේ දිගේ تعلق කරගෙන යනවා. ඒක ආනාපාන සති සූත්‍රයේ වගේ එහෙම නැත්නම් සමහර සූත්‍ර වල සරුවචාන්සේ සඳහන් කරලා තියෙන හොඳට පළවෙනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල මුලින්ම තියෙන සතර සතිපට්ඨානේ වඩනකොට කෙලිම බොජ්ජංග ධර්ම වලට වඩන හොඳට පිං ඇති යත්තන්න. ඊට පස්සේ ඒකෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනවා. එහෙම නැත්නම් යන්නේ බොජ්ජංග සතර සතිපට්ඨානේ සම්මප්‍රදාන් වීර්ය සතර 이르දිපාද පංච බල පංචේන්ද්‍රිය සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන පිළිවෙල තමයි තියෙන්නේ. ඒ නිසා අපි එහා කෙලවරින් පටන් ගන්න යන්නේ පටන් ගන්න ගියොත් අල්ල කඩා ගන්නවා. තියෙන්නේ ඊතරෝම සත්‍ය පවත්තන එක විතරයි. වෙන විදිහකට කියනවා නම් වර්තමාන මොහොත සත්‍ය පවත්තන එක නා නිවන් දැකලා ඉන්න කියලා කියතයි. එයාට ආය මාර්ගයක් ගැන කල්පනා කරන දෙයක් නැහැ. පුළුවන් තරම් වර්තමාන මොහොතේ හිත පවත්තන එක තිය එකක්. ඒකයි කළ යුත්තේ ඒක තමයි කරන්න ලේසිම. ඒ තියෙදි මේ මොනවා ඔලුවට දාගත්තත් ඒක අර තියෙන සරල භාවයේ ව්‍යාකූල භාවයටපත් කරනවා. එතකොට මේ අවුලක්. සතිපට්ඨානේ වඩන්න සතිපට්ඨාන කියන්නේ එලඹ සිටි 100 හතර ඉරියව්වෙන් වඩනවා නම් ඒ ටික ඔක්කොම ධර්ම විශ්ින් කරලා දෙනවා. සරයි ස්වාමින් වහන්සේ මෑණියෝ කිව්වට වඩා වෙනස් දෙයක් මම දකින්නේ මගේ පර්යංක භාවනාවේ පර්යංක භාවනාවේ ඉන්නකොට මට අයිති ප්‍රදේශයක් මට වැටෙනවා එතකොට මුලදී ඒකේ උස්ම රැල්ල තියෙනවා. ටිකක් යන ඉස්සර වෙලාම ඩෙප්ත් එකකින් එනවා. මයික් එකට කතා වෙන්නේ. මයික් එක මේ කෝණයට තියලා කතා කරනවා අනිත්. එතකොට මුලින් මුලින් මගේ පාරයන්ක භාවනාවට ඉඳගත්තම මට අයිති ප්‍රදේශයක් මට වැටහෙනවා. ඒකේ මුලදී හුස්ම රැල්ල පේනවා. ටිකක් වෙලා යනකොට ඩෙප්ත් එකකින් එනවා ভাইබ්‍රේෂන් එකක්. මේ ভাইබ්‍රේෂන් එක තමයි ඊළඟට ඒ මුළු ප්‍රදේශෙම අල්ලගන්නේ. ඒක තමයි නම්බර් 1 වෙන්නේ. දෙවෙනියට යනවා හුස්ම රැල්ල. ඊට අමතරව සමහර ලාවට කෙල එනවා ගොඩක්. ඊළඟට නూరు දවාම සිතිවිලි. එතකොට මේ ඔක්කොම ගත්තම මට යුද්ධ පිටණියක් වගේ. ඉතින් මට තියෙන මේ මට තියෙන දැනිල්ල ඒ විදිහට තමයි මට මේක ආසහනයක්, කරදරයක්, සනසිල්ලක් නැති තැනක්. මොකක්ද එතකොට අතුන ප්‍රශ්නේ මොකක්ද මොකක් විදිහට ප්‍රශ්නය ඉතින් මගේ මේ KMC පහදා ගැනීමක් කරගන්න ඕනද මේ විදිහටම තියෙන්න ඕනද මොකද මට මේ සැනසීමක් නෙමෙයි තියෙන්නේ මට මේකට නිකන් අසහනය අකමැත්ත ඒකට මේ අකමැත්ත මේ අසහනය භාවනා කරන වෙලාවට භාවනා නිසාම ඇතිවෙච්ච එකක්. එහෙමයි. එහෙම නැති වෙලා තිබුණ එකක් නෙවෙයි. නෑ. ඉතින් එතකොට මේ භාවනා කරන්න අපි දුක් නැති කරන්න නමුත් ඇති වෙලා තියෙන දුක් වැඩි වීමක් කියලා. එහෙමයි. එතකොට මේක දරාගෙන ඉන්න බැරි ගතියක් තියෙනවද නැත්නම් බලාපොරොත්තු නැති ගතියක්ද මෙතන තියෙන්නේ? දරාගෙන ඉන්න පුළුවන් අමාරුවෙන් මට නිකන් හිතට කේන්තියක් තියෙන එතකොට. <laughs> ඒ වගේ දෙයක් මොකද දරාගෙන ඉන්න පුළුවන් අමාරුවෙන්. ද්වේෂයක් වගේ තමයි එතකොට එනිකම් ආරි දරා ගැනීම කරන වෙලාවදී Taman ටික සතියට අරමුණක් කරන්න පුළුවන් ද මම ප්‍රතිපදාවේ දැන් ඉන්නේ ඒ වගේම මේ මේක අරමුණු කරපු ගමන් මට හිත පිට ගිහිල්ලා නැහැ නේද නෑ අරමුණු ගතිය තියෙනවනේ මේ තැවෙන ගතිය මේ පොළන ගතිය ඒ දවෙන ගතිය පොළන ගතිය අරමුණු කරගත්ත දවසට ඉතින් භාවනා ඉවරයි ඒ වගේම තමයි මේක වෙහෙසක් කරගත්තත් භාවනා ලැබිච්ච ප්‍රතිඵලයක් වරදොල වටා ගැනීමක් වෙන්නේ. මේක දුක්ඛ සත්‍ය කියලා බාරගත්තොත්. එහෙමයි. එතකොට මොකද්ද? එහෙම නැත්නම් මේක අරමුණු කරොත්. එහෙමයි. වහන හරියනකොට මට මේ වගේ පෙළෙන ගති, තවන ගති, දවන ගති තියෙනවා. මේ තමයි දුක්ඛ සත්‍ය මේක නැති කරන්න බෑ. මේක තියෙන තාක්කල් මට සතිය තියෙනවා කියන්න මේක තියෙන තාක්කල් මම ප්‍රතිපදාවේ ඉන්නේ කියලා තේරුම් කරගන්න මාරු වෙච්ච දවසේ ඔය කියන අයෝනිසුමංසකාරය යෝනිසුමංසකාරය බාටපත් වෙනවා. එහෙමයි මම දන්නේ මම මේ කියන එක වැටහෙනවා මට තේරෙනවා මේ මේ <laughs> කියන්නේ ගොඩක් වෙලා ඉන්න අමාරු කියන එක තමයි මට තියෙන. හරි අමාරු නම් මොකද කරන්නේ? හිත කියන්නේ මොකක් කරමු කියලාද? මං මම දැන් බොහන්සේගේ අර සුත්තමේ ඥානයේ දාලා මං කොහොම හරි ඒකෙම ඉන්න බලනවා. තවද අපේ ඉතින් අමාරුකමක් තියෙනවනේ. එතකොට දැන් මට මට මේක වෙහෙසයි. මට දවන ගතිය තියෙනවා, තවන ගතිය තියෙනවා. ඒකට කුමක් කරමු කියලාද තමන්ගේ ඇතුළත යෝජනා වෙන්නේ? හිතෙන් කයෙන් එන යෝජනා මොකක්ද? මේක මාරු කරන්න තමයි මේ මොකද්ද මොක මොකෙන් ඉඳලා සමහර සමහර පරයන්කෙන් ඉඳලා සක්මනට වෙන්න පුළුවන් ඒතර පරයන්ක ඉඳලා සක්මනට ගියාම ඒ වේස කරගතිය අඩුවීමක් පේනවද ඒ වෙලාවට අඩුයි ඊළඟට සක්මනේ අර විදියම මතුවෙනවා ටිකක් නිසා කියන්න පුළුවන් මේ මේ ඉසිකකුණු කොට මාරු කරන්න පුළුවන් පය බර වායට හිත පය පිටිකරහා බෙහෙත් බඳින්න පුළුවන්. ඊට පස්සේ මාරු කරලා පෙන්නන්න. හිත අල්ලගෙන කණ්ඩ යන්න එපා. මාරු කරලා ඉඳලා ඊ ගාවීදී යව දැන් කය කියනවනේ දැන් සක්මන්ට බලයන්. හරි සක්මන්ට ගිහිලා අර විදියටම සතිමත් වෙන්න. එතකොට කයේ ඉඳගෙන හිටියත් සක්මනට ගියත් අර පොඩි හැල හැප්පෙන වෙලාවේදී ඊට වැඩි වදයක් දීපු වෙලාවේදී මේක නැති වුණාට ආයෙසට කර වදයටම යන්නේ. හොඳට පෙන්වන්න. ඒ පෙන්නලා තියෙනවා මදි නිසායි ඔය ප්‍රශ්නේ මතුවේ. හිටියවත් මාරු කරන්න. වයසත් යන්න අරින්න. <laughs> යනකොට බලන්න මේකේ මේකට විකල්පයක් තියෙනවද කියලා. මේක තමයි පුත්‍රජානසික කියන පිළිගන්නේ. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා. දැන් අපි කියනවා දුක්ඛ සත්‍ය කරදරයක් කියලා. මේ අවබෝධ කරගත්ත දුක්ඛ සත්‍ය කරදරයක් තමයි. ඒක නමුත් මෙයින් යාර තියෙනවද උත්තරයක්? විකල්පයක් තියෙනවා නම් අපිට බුදුහාමුදුරන් බණින්න පුළුවන්, ධර්මයක් බණින්න පුළුවන්, ප්‍රතිපදාවක් බණින්න පුළුවන්, අපරාධ කාලීනාසි කරෝකයක් කියන්න පුළුවන්. ඒ විකල්පයක් නැති තැනටපත් කරලා පෙන්නන්න. නැවත නැවත පෙන්නන්න. හොඳයි ස්වාමීන් මට තව පොඩි අත්දැකීමක් මේ කියන්න තියෙනවා. දැන් මම නිදා ගන්නකොට මගේ කය ගැන බලලා නිදා ගන්න මහන්සි ගන්නවා මට මට ඒකට අකමැතියි මගේ හිත. ඒ නිසා මම උස්ම රැල්ලත් එක්ක තමයි අන්තිමට නිින්දට වැටෙන්නේ. මම එක දවසක් අවදි වෙනවා මම මේ අවස්ස දෙක විතරයි මේක අත්දැකේ මට අවදි වෙනකොට ඒ අවදි වෙන ක්ෂණයේ ඒ කියන්නේ පියවිසි හිටින්න තියෙන ක්ෂණයේ ක්ෂණේ පටන් ගන්න වෙලාව බලුවොත් සද්දයක් හරියට කෑ ගැහිල්ලක් ඇහෙනවා. මහා කාල ගෝච්චයක් මොකද්ද කියලා තේරෙන්නේ ඒ ක්ෂණේ ඉවර වෙනකොට තමයි මගේ පිය විසිහිය. එතෙන්දි තමයි මං ඉතින් දවසේ වැඩ ගැන දැන් අව වෙලාව බලන්න ඕනේ නැගිටින්න ඕනේ වගේනේ. අර පළවෙනි මොහොතේ මට හිතෙන පළවෙනි දවසේ ඉතින් මේක ලොකු කුතුහලයක්. ඊළඟ දෙවෙනි දවසෙත් මේකම වුණා. දෙවෙනි දවසේ හැබැයි මට සිහියට ආවා මේ විඥානීය වෙන්නේ නැති මේ මට මේවා මේ මේ මට ඇහුනේ විඥානේ වෙන්නේ නැති කෙනා මට ඇහුණා මට මේ අත්දැකීමක් කියන විතර හැබැයි ඊට පස්සේ කවදාවත් ඒ තත්ත්වෙ මම බලාපොරොත්තු නිදාගත්තත් මට ඒක ලැබුණේ නැහැ මට කැමති එකට <laughs> ලැබෙනව නම් මට ලැබුණේ නැහැ ඊට පස්සේ ඒ කියන්නේ මේ දවස් දෙකක වෙච්ච එකක් ඒ වෙච්ච එක මහා කාල කෝටියක් වුණාට තමන්ට නිසි වෙලාවට අවදි වීමට ආපු ලාම් එකක් වගේ පෙන්නලා තියෙනවා ද පින්නත් පුළුවන් මම වෙලාවකට මට තමන්ට අවශ්‍ය වෙලාවටද නැගිටීම වෙලා තියෙන්නේ නැත්නම් කල්ැතුවද පව් වෙලා නෑ අවශ්‍ය වෙලාවට හැරුණේ ඔව් ඒකට ඒ කියන්නේ මොකද්ද ඇලාම් එකක් දුවනවා ඇලාම් එක කපුටු සද්දයක්ද ගෝසා සද්දයක්ද මොකුණත් ඇලාම් එකක් තියෙනවා නමුත් ඒක නැතුව ගිහිල්ලා ඒක නැතුව ගිහිල්ලා ඔව් ඒ නිසා ඔර්ලෝසෝ වයින් කරලා තියලා ඇලාම් කරලා බුදිය ගන්න එච්චරයි <laughs> වයින් ඉවරලා ඉතින් ඔර්ලෝසෝ ඒ එළිය පේන්නේ නැත්නම් ලයිට් බිල ගෙවන්නේ ඒ වගේ ළහම් එක වැඩ කරන්නේ නැත්නම් ළහම් එක හයි කරලා තියන්න. එච්චරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ මම ආනාපානසති භාවයෙන් ඉන්න භාවනාව පටන් ගත්තාම වෙනවත් ඉස්සනන්න යනවා ඊමස්සේ සමාහන වෙනවා ශානීනේ ගන්න වෙනවා ඉස්සන අනුකන්නවා ඉනිපෝනව ඒ නවස්ථා එනා මේ සම්මුණෙන් අනන්නව එනවා ශාලින නමනේ වෙනවා ඒවා ඒවා ඒවා වෙනවා ස්වාමීන් වහන්සේ එම් භාවනාව හලිම අන එන ඒවා වැටිලා එනවා ඒ මේ මම මේ ඉස්සලා ඔපන්සේ මේ ප්‍රශ්නෙම යොමු කළා ඔපන්සේ ඉන්නවා තමන් ඉන්නවා ඉන්න තමන් මෙතන ඉන්නවා ඉන්න බලන්න ඉන එහෙම බැලුවා එනින් එහා ඒ අයිනු අන්නන්න හරි අමාරුයි. මේ මට වට වෙලා ඉන්න හුඟක් එනවා. ඔය එතකොට ඒ කරදර තිබුණත් මම දැන් මෙතන ඉන්නවා කියන එක වටහා ගන්න පුළුවන්කම තියනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ වටහා ගන්න පුළුවන් ඒ උනාට අලක පහලලා යන්නේ නැහැ. ඔච්චර කළත් මම මෙතන ඉන්නා කියලා ඔච්චර වටහා ගත්තා අලක පහලලා යන්නේ නැහැ. කියන්නේ ගල්නේ ස්වභාවය ඒ උනාට වෙනවා නැත්නම් මාව ඉස්සරහට අනුගන්නවා. <coughs> මේ එතකොට මෙහෙම ප්‍රශ්නයකට ඇහුවොත් කරදරයක් නැති වෙලාවේදී මම දැන් මෙතන ඉන්නවා කියලා වටහා ගන්න එකත් කරදරයක් තියෙන වෙලාවේදී කම්පන චංචල තොලන තවන තත්වෙදී මම දැන් මෙතන වටහා ගන්නවා කියන එකෙත් මේ වටහා ගැනීම දිගේ වඩා හොඳ එක කොයි එකද? අ නැතිනාවේ මම ඉන්න කොහොම ශාන්තයි. يعني මං අහන්නේ වඩා හොඳ එක කාර්යක්ෂම එක කොයි කොයි වටහා ගැනීමද කියලා. කලන නැති අවස්ථාවේ මම මෙතන ඉන්නවා කියන වටහා ගැනීම මගේ පැත්තෙන් මට හොඳයි. ඒකේ විදින වැරද්දක් මේ තියෙන. කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න නෙවෙයි ඕනලා තියෙන සැප හොයන කාම කාම ආතාවේ එහෙම නැල්ලක් තියෙන. මේකේ තියෙන්නේ තවන පෙළන ගතිය. අපිට තියෙන්නේ තවන පෙළන ගතිය නැති වුණත් මම දැන් මෙතන ඉන්නවා කියලා තේරෙනවා. තවන පෙළන ගතිය තියෙනකොටත් මම දැන් මෙතන ඉන්නවා කියලා තේරෙනවා නම් මේ තැවීම් පිළීම් තියෙද්දී මම දැන් මෙතන ඉන්නවා කියන පිළිටන සතිය වඩා කාර්යක්ෂමයි. හොඳටම සෙනගේ අනේන පාරක ඩ්‍රයිවිං කරන්න දන්නවා අප්ප ගන්න නැතුව. සෙනග නැති පාරක ඩ්‍රයිවිං කරන එකට වැඩිය වාහන වැඩි තියෙන තැන. ඒ නිසා ඒ අගේ ආඩම්බර දෙකේදී තාම තියෙන්නේ සැප සොයන ගතිය ප්‍රෙෂර් ප්‍රින්සිපල්. එතකොට නම් අරක හොඳයි. කම්ප්ලනේ මේ වංශේ මම හිතාන එන ඉක්මවා එනින් එහාට යන්න බැනි මම. යන්න ඉස්සලා මේ මේ යෝනිසෝ මනසිකාරය තියෙන ධාතු මනසිකාරය ඉස්සලා යෝනිසෝ මනසිකාරය තියෙනවනේ මේක ප්‍රත්‍යක්ෂේ නම් අස්පනා පිට වෙන එකක් නං. ඒ තියෙද්දිත් මට මම දැන් මෙතන ඉන්නවා කියලා වටහා ගන්න පුළුවන් නම් මේක අයින් කරන්න කතා කරනවා කියලා කියන්නේ සම්පූර්ණ අර ඉස්සරහින් පෙන්ලා තියලා පෙන්වන්න හදන දුක්ඛ සත්‍ය නැති ආර්ය මේ චතුරාර්ය සත්‍ය කියලා නේද. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. බලන්නේ නැතිකොට පේන්නේ නැහැ නේ ඔක නහම් එච්චර ඒ නිසා බලන්න කැමති නම් බලන්න දුක්ඛ සත්‍ය බලන්න කැමති නම් බලන්න අනිත්‍යතාවය ඒව පෙන්නකොට මට ආයසරයක් අතෙන් යන්න ඕන කිව්වනම් හොඳට ටිකක් අරක බෝතලයක් විතර බීලා කුකුල් බත්තයක් කාලා පුදිය ගත්තාම මොකක්වත් වෙන්නේ ෂෝක් එකට නිදා ඒක තියෙන ඕන වෙලාවක ඒක කරදයි. මෙතින් යනවනම් සෝනට යනවනම් යක්කු බලන්න ලැහැත්තිලා යන්නේ. මතුරු වුවොත් පරල වෙනවා යකා. ඉතින් මතුල ඉවරලා පරිලෝවි ඉන්නේ නැහැ. මේ තරම ධර්මයේ ධර්මයේ ශක්තිමත් ධර්මයක්. වැඩ කෙරුවොත් ප්‍රතිඵල. ඉතින් ඒක ප්‍රතික්ෂේප කෙරුවොත් වමන එළියට එන වෙලාවේදී නතර කරන්න හදනවා ඒ කටවහල්. ගමන එන වෙලාවේදී යන්න දෙන්න. ඒක නතර කරුවොත් අපස්මාර රෝග වලට එනවා. ඒ නිසා මේක දරන්න බැරි එකක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දරන්න පුළුවන් නම් පපුව වතුට්ටිය ගාගෙන ඉවසපන් පපුව ඕක තමයි දුක කියන්නේ කි කියන එකයි. එතකොට අහරහ ගිහිල්ලා. දැන් ඉල්ලා තියෙන මේ භාවනා කරනකොට සූස්තිය ඉල්ලන්නේ. මේ විපස්සනා වේදී ඒ උරතල් නැහැ. පුළුවන් නම් කපන් බැරි නම් කපන් මස්ලේ නැතියට බලුලෙව කන්නේ. මේකේ තෙල් නැහැ. මේකේ මැරබෝන් නැහැ. පුළුවන් නම් කපන්. බුදුන් පන්සිංශ කියන්නේ සුදු පාන් පෙත්තක් කනවා වගේ. මොකක්වත්ම නැහැ. ඉතින් ඒක කැමැති නැති කට්ටියට භාවනා නොකර ඉන්න පුළුවන්. ඒකේ කිසි දෝෂයක් නැහැ. භාවනා කරුවොත් මේ මට පේන්නේ ඒ තරම්ම ප්‍රතිඵල තියෙනවා. නමුත් අපි සත්‍යයට කැමැති නැහැ. අපි ඇත්තට කැමති නැහැ. අපිට ඕන කරලා තියෙන්නේ අපිට ඕනේ අයිස්ක්‍රීම් මුරුකු පකඩ වගේ දෙයක් ඉල්ලන්නේ. භාවනා යහත්ති නෙවෙයි ඉල්ලන්නේ. ඔබසේ අවධාන ඉන්නවා බය නැතුව යන්න ඉනම කියන්නේ බය වෙන්නේ නැතුව ඉස්සරහට යන්න ඉන සංසත් ඉන්නවා. බය වෙන්න ඉස්සෙල්ලා මේක තමයි භාවනාවේ ලැබිච්ච ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න නැතුව බය වෙන්න බය වෙන්න බෑ. මේක භාවනා කරනකොට විතරයි හම්බ වෙන්නේ. කරදර නැති වෙලාවේ තියෙන සතියට වැඩිය මේ වගේ කරදර තියේදී සතිය පවත්තන එක වාහන සෙනක නැති පාරක ඩ්‍රයිවිං කරනවට වැඩිය වාහන සෙනක තියෙන තැනක ගිහලා හැප්පෙන්නේ නැති එක තමයි ඩ්‍රයිවිං කියන්නේ. ඒක නිසා ධර්මයේ හරි. නමුත් මේ සත්‍ය පිළිගන්න ලෑස්ති නැහැ. එහෙම නැත්නම් මේ යථා භූතය ඇත්ත හැටිය තියෙන එක පිළිගන්න ලෑස්ති නැත්තම් ඉතින් ඉල්ලපු දේ හම්බෙලා තියෙනවා. බාර ගන්න ලෑස්ති නැහැ. මම කියනවා වැඩමුළුව සාර්ථකයි කියලා. වැඩමුළු අන්තිම සාර්ථකයි. ඉතින් නමුත් ඉල්ලන්නේ වෙන මොකද්ද නිසා කවදා හරි හිත හදාගන්න මේ තමයි දුක්ඛ සත්‍ය නැත්නම් මේක ආර්ය දුක්ඛ සත්‍ය කියන්නේ මේකයි. මේක බලාලා මේක සතුටු වෙච්ච දවසේ ඕක තවදුරටත් කරදරයක් නෙවෙයි. ඒකයි මන් දන්න න්‍යායය. එම එනොන් කන්නේ හම්. පෙරුවන් චරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම මේ භාවනා මධ්‍යස්ථානට නවකෙක් ආධුනිකෙක් ඇත්ත වශයෙන්ම භාවනාව ගැන ගොඩක් දේ දැනගන්න අදහස තිබුණත් මට කිසිම තැනකින් භාවනාව කරන විදිය සූදානම් වෙන විදිය ප්‍රතිඵල ලබා ගන්න විදිය ගැන කිසිම අරමුණක් අවවාදයක් අනුශාසනාවක් නියම විදියට මට ලැබුණේ නැහැ. ඒ නිසා මම ආධුනිකයෙක් වශයෙන් පින්පල දීම ගැන පොඩි අදහසක් ප්‍රකාශ කරන්න පස්සේ හිතාගෙන ඉන්න නිසා මේකටත් ඌරුම් පූර්ණයක් ලැබෙයි කියලා මම හිතනවා. ස්වාමීන් වහන්සේ මම පළමුවෙන්ම මේ ස්ථානයට ආවට පස්සේ එන්න මට අවස්ථාව ලැබුණේ මගේ වැඩිමහල් සොයුරියගේ සහ ඇයගේ ආදරණීය ස්වාමියාගේ ආරාධනයත් දීප්ති ජයසිංහ මැතිණියගේ නායකත්ව තුළ ඇවිල්ලා මට ලැබුණ උපදෙස් තමයි පළවෙනියෙන් හැඳින්වීමක් කරනවා ඒ පිළිබඳව සවන් දීලා එනව කටයුතු කරන්න කියලා. ඉතින් ඒකත් මට මගේ අවශ්‍යතාවය සපුරා ගන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ කියලා මට හිතුණා. නමුත් පළවෙනි දෙවෙනි දවස් දෙක තුන මම පරිපූර්ණ යෝගාවචරයක් විදිහට අනිත් අය අතර ඉඳගෙන කරේ ඒ අය අනුගමනය කරපු එක. ඒ අතරේ මට කායික අපහසුතාව දැනුණා, වාඩි වෙලා වැඩි වෙලා ඉන්න බැරි බව දැනුණා. ඒ හැමදේම දැනුණා. ඉතින් මෙතෙන්දි මම ඒ පළවෙනි පිනක් පාළ වෙච්ච එක මම කියන්නම් ස්වාමීන් වහන්සේ මොකද ඔබ වහන්සේට කරුණ ඉදිරිපත් කරන්න මට ගැටලු ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේ සහ ඔබ වහන්සේගේ ධර්මදේශනා වලට සමන් දෙනකොට මට ටික ටික ටික ටික ටික ටික අවබෝධ වුණා භාවනාව ගැන මූලික කරුණු කීපයක්. පස්සේ මම ඒ අනුව ඊයේ සහ අද ගොඩක් උනන්දුවෙන් අවසාන ප්‍රතිඵලය ලබාගෙන යන්න ඕනේ කියන හැඟීමෙන් මම කටයුතු කරා සක්මන් කරා අනිත් අය සක්මන් කරන විදිහට බොහොම ශ්‍රද්ධාවෙන් ඒත් යම් යම් දැනීම් හැඟීම් ඇති උනේ පසුවයි මම ඒ ගැන වැඩිදුර කතා නොකර පරයන්කේදී අද උදෑසන සිදු වූ දේ ගැන මම පොඩ්ඩක් ඔබ වහන්සේට මතක් කරන්නම් ඒකත් මගේ කතාව සම්පූර්ණ කර ගැනීමට උපකාර වෙයි කියලා මම හිතනවා ඒක තීරණය වෙන්නේ ඔබ වහන්සේගේ පහදා දීම අනුව අද මම සක්මන් කරලා පරයන්කේ වාඩි වෙලා ආනාපාන සතිය භාවනාව ආරම්භ කරන්න ඉස්සරලා සුව පහසු ඇතුව අසුන් ගත්තා. කය ගැන හොඳට මෙනෙහි කරා. ස්පියාගෙන මොහොතක් හුස්ම දිහා බලාගෙන ඉන්න ටික වෙලාවක් ගියාට පස්සේ තමයි සුළු සාමාන්‍ය වශයෙන් හුස්ම වැටෙන බවක් දැනුනේ. ඊට පස්සේ මම නාසාග්‍රය මුල් කරගෙන හුස්ම ඉහළ යෑම පහළ යෑමත් එක්කම උදරයේ හැකිලිම පිම්බීම නිරීක්ෂණය කරගෙන ගියා. ඒ හැම වාරකෙදීම මම ඉන්න ඉරියව්ව ගැනත් අවධානයෙන් තමයි හිටියේ. ඒ වගේම වටපිටාවෙන් සද්දබද්ද නොයෙකුත් නොයෙකුත් ඒවා ඇහුණා. ඒවා මට ඉතින් ඇහිලා පළපුරුදු සද්ද නිසා ඒව ගැන අහන්න බලන්නවත් ඒ ගැන තැකීමක්වත් කරේවත් ඒක මගේ අදහසට බාධාවක් වුණේවත් නැහැ. එහෙම ටිකක් වෙලා ඉන්න අතරේ මා ඉදිරියෙන් මට ආලෝක වර්ණ සංඥා ගොඩාක් පෙනුණා. ඒ එක්කම මගේ සෙවණැල්ල වගේ මා ඉදිරියෙන් තවත් කෙනෙක් මගේ පරියන්කේ ඉන්න විදිහටම මට පෙනෙන්න ගත්තා. මේ මේ විදිහට ටික වෙලාවක් මගේ අරමුණට මම සිත යොමු කරගෙන ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාසයේ ටිකක් දීර්ඝ වුණා. එතකොට පිටවන වාතය මට රස්න විදියටත් ඒ විදියට දැනුණා. සුළු වේලාවක් යනකොට මගේ මූණ පුරා නිකන් කඩිරලක් දුවනවා වගේ ඇඟ පුරා කඩිරලක් දුවනවා වගේ දැනෙන්න ගත්තා. විශේෂයෙන් ඒක ආරම්භ වුණේ යටිපතුලේ කකුල් දෙකේ යටිපතුලේ ඉඳලා පපුව ප්‍රදේශයට තමයි ආවේ. එතකොට අර උදරය පිම්බීම හා හැකිලිම පොඩ්ඩක් නැවතිලා වගේ තිබිලා මේ පපුව කොටස ටිකක් පිම්බෙන හැකිලෙන ගතියක් තමයි ඊළඟට දැනුනේ. තවදුරටත් මම ඒ විදිහට කරගෙන යනකොට සිතුවිලි මොනවත් ආවෙ නැහැ. අඩු ධර්මින් gederගෙනවත් මතක් වුණේ නැහැ. කිසිම සිතුවිල්ලක් මට ආවේ නැහැ. එහෙම කරගෙන යන අතරේ නැවතත් සුළං දැල්ල ටිකක් තුනී වේගන ගිහිල්ලා හිස පහලට නැමීගෙන නැමීගෙන ආවා. ඒත් මම මගේ අරමුණේ සහ නාසාග්‍රයේ සහ මගේ වාඩි වෙලා ඉන්න ස්වරූපය ගැනත් අවධානය යොමු කරගෙන ඉස්සරහට මැනේ කරගෙන යනකොට මගේ සුවසන පඥය ටිකක් ආය වැඩි වුණා. කියන්නේ දීර්ඝ ආස්වාසයක් හා ප්‍රාස්වාසයක් වුණා. ටිකෙන් ටික මගේ ඇඟටියක් ඉස්සෙන ගතියක් වගේ දැනුණා. ඒ එක්කම අර ආලෝක දැනුණු වර්ණ හැම එකක්ම එක් වෙලා කළු පැහැයක් ඇති වෙලා මැද්දෙන් පොඩි පොඩි චූටි දීප්තිමත් ආලෝකයක් තිබිලා ඒක මා ඉස්සරහින් ගොඩාක් ඉදිරියට වගේ ගියා. ගිහිල්ලා ඒක නැවත මේ ඉර උදාවන වෙලාව වගේ ලොකු ආලෝකයකුත් එක්ක මා ළඟට ඇවිල්ලා නිකන් සුදු පාටක් තමයි ඇති උනේ. ඒක්ම මන්ටියක් මගේ නැමිලා තියෙන සිරුර මට කෙලින් වෙනවා දැනුණා. අතපයට්ටයක් පිළිවෙලකට හැදෙනවා වගේ දැනුණා. ඒකම මගේ උගුර කණේම නිකන් හිරවල තිබුණ ගතිය එක පාට නිකන් කණේ කොරප්ප දෙකක් ගාලා තිබුණ දෙයක් ගැලවෙල ගියා වගේ පුදුම සහනයක් මට දැනුණා. ඉතින් ඒ වෙලාවේ මම හිටියා කියලා හිතන මම පැයකට ආසන්න වගේ කාලයක් ඒක තමයි මට අද දැනුණ විශේෂත්වය ස්වාමීන් වහන්සේ තවත් මගේ මේ භාවනාවට යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඔබ වහන්සේ පෙන්වා දෙන ලෙසත් මම ඊටාම ගෞරවපූර්වක ඉල්ලා සිටිනවා. මහත්යකර කතාවේ මුල් කොටසට හිතේ දුවොත් කීප ස්ථානකට ගිහිලා තියෙනවා පිළිවෙලකට උපදෙස් ලැබුණෙත් නැහැ. පස්සේ මෙහැවිලත් උපදෙස් ලැබුණාට දවස් දෙක තුනක් යනකම් මේක සිද්ධ වෙන්නේ නැහැ. මේක පදම් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ප්‍රශ්න කියවනකොට ලැබිච්ච අත්දැකීමයි බණයි මේ කටයුතු නිසා ටික ටික ටික අපි හතරවෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට මේකයි මම කරන්න ඕනේ කියලා වැටහුණානේ. ඒකයි මට හිතෙන්නේ මේ කියපු කතාවේ සාරාංශය. ඉතින් අලුතෙන්ම ආපු කෙනෙකුට පළවෙනි දවසේදීම ওই ටික වටහා දෙන්න නම් මොන විදිය ඉදිරිපත් කිරීමක් කරුවොත් හොඳයි කියලාද මහත්යක් අත්දැකීම් වෙන්නේ. මට ඉදිරියටත් මේක කරගෙන යාමට හැමදාටම යම් කරගෙන යාමටත් දියුණු කර ගැනීමටත් සුදුසු බස ස්ථා මම මෙතෙක් අද දින සහ ඊයේ සවස්වරු වගේ කරපු දේවල් අඩුපාඩුවක් මම හරි හරි ඒකට එන්න ඉස්සර මම මමත් පොඩි ඉල්ලීමක් කරන්න ඒක මග අරින්න එකයි මට කනගාටු. ස්වාමීන් වහන්සේ මම කරපු ඉල්ලීම ඇහුන්නේ නැහැ. තේරුණා ස්වාමීන් තේරුණා. මගේ මේ ප්‍රශ්නේ මේකයි. මාත්‍යගේ මුල් කොටසේ කතාවේ මුල් කොටසේදී කිව්වේ මේට එන්නේ ඉස්සලා ගොඩාක් ක්‍රම සහ භාවනා අපිට උනන්දුවක් තිබුණා කිසිම දැනකින් ගුණයක් ලැබුණේ නැහැ. ලැබුණේ නැහැ ස්වාමීනි. මෙහි ආවට පස්සේ පළවෙනි උපදේශ ලැබුණත් පළවෙනි දවසේ උපදේශ කිව්වත් එච්චර ලොකු ගුණයක් ලැබුණේ නැහැ. නැහැ. ඊට පස්සේ දවස් දෙක තුනක් ගිහිල්ලා ප්‍රශ්න අහන්න ගිහිල්ලා බණ අහලා හතරවෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට යම් ප්‍රමාණයකට ගොළුවක් ගුණයක් ආවනේ. ආවා. ඒ ගුණුව දැන් මහත්ය ලැබපු කෙනෙක් විදිහට ආනිසංශ විදපු කෙනෙක් විදිහට යම් හේකින් පළවෙනි දවසේම එනකොට ඒ කෙනෙකුට මේ ගොනුව ලබා ගැනීම සඳහා මෙන්න මේ ටික කිව්වොත් හොඳයි කියලා මොනවද මහත්යට හිතෙන්නේ මම මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මම බලාපොරොත්තු වෙන්නේ මේ මෙතෙන් මේ මොකද එක එක ස්ථානවල ඒවා හඳුන්වා දෙන සහ මේවන ක්‍රම වෙනස්. ඉතින් මම මම බලාපොරොත්තු වෙන්නේ නවකෙක් වශයෙන් මට මේ මේ තනි කරලා කියලා දෙන්නේ නැහැ. නමුත් පොදුවේ මේ මේවා වගේ අවවාද උපදෙස් ලැබෙයි කියලා. නමුත් මෙතන තියෙන පිළිවෙල අනුව අර ඔබ වහන්සේගේ දේශනා පටියට හඬ සවන් දීලා දෙවණෝ ඒවා කරගෙන යනකොටනේ ඒ ලැබුණේ. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් ආපු ගමන් මේ උපදේශයේ විදිහට ලැබෙයි කියලා ඇත්ත වශයෙන් ඔබ වහන්සේ කිව්වා වගේ ගඟට තල්ලු කරලා පීනන්න පුරුදුයන් කියනවා වගේ තමයි ඒක හොඳ ක්‍රමයක්. ඔක්කොම කියලා දුන්නා නම් වෙන තැනක වගේ ඉතින් සමහරට අර නිකන් දෙන දේ අගයක් නැහැ වගේ අර මාංශයෙන් සොයාගන්න දේ අගේ කියන එක තමයි මට නම් තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේට වැඩි කෙටි ක්‍රමයක් හොයන එක එච්චර සාර්ථක නැහැ. ඒ අවශ්‍ය වෙන්නේ කෙටි ක්‍රමයක් ඔබ වහන්සේට දෙනවා නම් ඒක මම හිතන්නේ මහා රුකුලක් වෙයි කියලා හිතනවා. දැන් මම කියන්නේ ඒකටම ඉඟියක් ගන්න හදන්නේ මේක ඔළුව උසගත්ත මිනිහා ගඟේ ඉඳලා නාය උසගත්ත මිනිහා එයාගෙන් කියන්න දැන තව කෙනෙකුට මෙහෙම දඟලන්න හදන කෙනෙකුට මේ දවස් හතරක් යන්නේ ඉස්සර පළවෙනි දවසේ දෙවෙනි දවසේදී මේක වටහා ගැනීම සඳහා මෙන්න මේ මේ එකලස් කිරීම මේ මේ ගොනු කිරීම කරුවා නම් හොඳයිද කියලා එකයි මම මේ යෝජනාවක් නැත්නම් ඉංගියක් ඉල්ලන්නේ. ආ වේමයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ නවකයන්ඩ පොඩ්ඩක් එන නවකයන්ඩ වෙන් වශයෙන් පොඩ්ඩක් අපි මෙතන කරන විදිය මේ විදියයි වගේ කල යුතු දේ මේ විදියයි කියන එක මූලික වශයෙන් ආරම්භයට ඉස්සර වෙලා හම් වෙනවා නම් නෑ ඒක අපි ඇත්තටම ඔය දීප්තිගේ බලාපොරොත්තු වෙන ඉන්දියසලා ගාල්ලෙන් එන කට්ටිය ඉන්දියසලා දවසක් ඔක්කොම රැස් කරනවා රැස් කළා කියනවා ඒක කරත හැකි මෙහෙට එන්නේ ඉස්සලා. ඔව් ඒක මම පිළිගන්නවා ස්වාමීන් වහන්සේ මේ අත් වශයෙන් මේ මාසයකට උඩදී තමයි මේ වැඩසටහනට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබෙනවා කියලා දැනුනේ. නමුත් මේ එන්ඩ මේ පෙබරවාරි මාසයේ දෙවෙනිදා ඉඳලා මම අසනීප වෙලා දවස් 3ක්ම හිටියේ ඇඳට වෙලා. එතකොට මට මේ ඒවා ගැන කතා කරගන්නවත් බලන්නවත් ඒ උපදේශ පත්‍රිකා බලන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් මම මේ එන්න සූදානම් වෙලා තමයි ඉරිදා උදේ දවසේ මේ ඒක නිසා අනික් අයට සමාන නෑ මහත්යගේ අදහස. මොකද අනික් අයට උපදෙස් ලැබිලා තියෙනවා, කියවන්න වෙලා ලැබිලා තියෙනවා. ඒ නිසා මහත්යගේක ස්පෙෂල් කේස් එක. ඔව් එහෙමයි. එහෙමයි. මම ගම්පලදි කරා. එහෙමයි. ඒ උදේ මහත්තයා රැස්ති කරපු එකේ දවස් අවුරුදු 18 කොල්ල කෙල්ල 23 දෙනෙක් එක. ඉතින් ওই වගේම තමයි ටේප් එක දැම්මා. ටේප් එක දැම්මා. මං ජීවිතේ ඉස්සල්ලාම තාට මේ කොල්ලෝ කතා කරනවා දැක්කේ ඒ පැත්තේ තමයි. ඒ වැඩි තමයි. දින දින කටට දාගෙන ඔහේ පාක් එකේ වෝක් එකක් යනවා වගේ කතාව. මට නැට්ටට තද වුණා. පස්සේ මේ ඒ නෝන ඇවිල්ලා කිව්වා සාන්ත මේක මෙහෙමයි තරහ වෙන්න එපා පොඩි උන් ටිකක් ඉන්නේ. මම පුළුවන් තරම් බලන්නම්. තුන්වෙනි දවසේ විතර එනකොට ඒ ළමයින්ගේ භාවනාවට යොමුක් පුංචක් ආවා. දවස් 19 පිරිසකට ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ මේගොල්ලෝ අදහස් මත විමසුමක් කරා. ඊපස්සේ එක කෙල්ලෙක් ලියලා තිබුණා මම හරි ආසයි යොම කෙල්ලන්න. මේ ස්වාමීන් වහන්සේ කෙලින් කිව්වනම් ඉවරනේ අන්තිම දවසේනේ අපි තීරුම් කරගත්තේ කියපු දේ මුල් දවසේ මොකද ඕක කියන්න බැරි අපට කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා මේ කෙල්ල පුළුවන් නම් තෝරලා කොටු කරලා ඒකිගෙන් අහගනින් ඇත්තටම මොනවා කිව්වොත්ද හොඳ මට තේරෙන්නේ නැහැ මම දන්න ක්‍රමෙ කරන්නේ බලනකොට ඒ නෝන මහත්තයාගෙම දුව මෙලියන් ඊට පස්සේ කියලා දෙනවා ස්වාමීන් වහන්සේ කියනවා මේ ස්වාමීන් වහන්සේගෙන් මේ වෙන සේවය මෙන්න මේ මේ විදිහට අලුත් කරනම් හොඳයි කියලා යෝජනාවක් ගේන්න කියලා. ඊට පස්සේ අපි ආපු ගමන් ස්වාමීන් වහන්සේ පැයක දේශනයක් අහන්න දෙනවා අපිට භාවනා දන්නෙත් නැහැ පැයක් කියන දේ තේරෙන්නෙත් නැහැ. ඒ නිසා පළවෙනි සැරේවත් ඉඳ ගන්න වෙලාව විනාඩි 10ක් විතර ඉඳගෙන මොනවද කරන්න ඕනේ කියලා කියලා දෙන්න එපායි. පළවෙනි සැරේ සක්මන් කරන්න ඉස්සෙල්ලා දැන් මේ ඔකට යන්නේ සක්මනට මෙන්න මෙහෙම කරන්න කියලා කියලා දුන්නා නම් අපිට පැය තර වැඩි. අපි ඉන්නේ මානසිකත්වයේ හොඳ තැනක නෙවෙයි. ඊට පස්සේ මම ගෝවා මේක සිංහලටත් දාලා දීලා මම ඒක මුළු ආරෝස්ලා ඔක්කොටම කියලා ඇරියා. ඊළඟ මට බැනලා නතර වුණේ නැහැ. ඊළඟ මට සාධනීය යෝජනාවක් ගිරාම මම ඊට පස්සේ ඕනම වෙලාවක දැන් ගියාම පටන් අර ගන්නකොට පිටතන ගියාම දැන් හෙටත් මම යනවා ඇරන් මැතිලාට ආවේ. පළවෙනි පළවෙනි සිටින් එකේදී විනාඩි 20ක් ගයිඩ් කරනවා. පළවෙනි සක්මනේදීත් විනාඩි 20ක් ගයිඩ් කරනවා. එතකොට ඒගොල්ලෝ කියනවාට පැයක් අහගෙන ඉන්න එක සැර වැඩි අපිට මතක් වෙන්නේ මේක ගන්න ඕනේ පරියන්කට මේක ගන්න සක්මන කියලා දන්නේ. ඒ නිසා මේ තොරතුරු දෙනකොට සාධනීය විදිහට දෙන්න ඕනේ. එතකොට අපිට පුළුවන් සකස් කරන්න. මම ඉන්නේ හැමදාම කියනවා දැන් ගිහිල්ලා. මේ ගම්පලේ හිටපු ළමයා මට කියලා දීපු දේ නිසා මම කියන්නේ මගේ මට්ටමේ ඉන්නේ. ඒ නිසා ආවට පස්සේ කවුරුට කියන්න ඕනේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔක්කොම හරි ඔබ වහන්සේ කැමැතිද නැත්නම් ඔබ වහන්සේ අපි කාරණික ඉල්ලීමක් කරනවා අපිට මේ වාඩි වෙලා මොකද්ද කරන්න කියලා පළවෙනි වාඩි වෙන වෙලාවේ හෝ ශාංශ හම්බෙන වෙලාව අපිට කියන්නේ කරනවා මම මම ගිලිම නෑ ඒකට මේ ඊර්ෂ්‍යාවක්වත් මතුරුකමක්වත් ඒකයි වෙන්න ඕනේ හැබැයි මම ඒකදී මේ දීප්තිලාට බරපතවන මම කියනවා ඒකට මාව කතා කරන්න ඉස්සරලා මූලික උපදේශපන්ති පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් ඒක විස්තර කිරීම සහ ඒකේ අන්තර්ගතය පිළිබඳ රිට්‍රීට් ඕගනයිසර් දැනගෙන තියෙනවා. භාවනා කමඨාන් උපදෙස් ලියන වාර්තාව පිළිබඳව යම් ප්‍රශ්නයක් ආවොත් තමයි සංවිධානය කරපු අයට සපේලා උත්තර දෙන්න දැනගන්න ඕනේ. ඒකෙන් ප්‍රශ්නයක් ආවොත් මාව අමතන්න. එතකොට ඕගනයිස් කරන එකකට හම්බ වෙනවා ලීඩර්ෂිප් එක පිළිබඳව පොඩි අවබෝධයක්. එයා දැනගන්න මම දෙකක් දැනගෙන ඉන්න ඕනේ. එක බාහන උපදේශ පිළිබඳව ජෙනරල් කාටද කියන්න මම දැනගෙන ඉන්නවා. මෙන්න සීටින් කරන එකටි ඉඳගෙන ඉන්න හැටි මෙන්න සක්මන් කරන හැටි මේ නෙදිනදා වැඩ. එසේ භාවනා වார்த்தාව ලියනකොට කමඨාත් කරනකොට බ්‍රීෆින් එකක් දෙන්න ඕන. ඉතින් ඒකදී මට මම ඒක ඊට පස්සේ ජෙනරලයිස් රූල් එකක් විදිහට දැම්මා ඕගනයිසර්ස්ලාට මේ මේ ડોකියුමන්ට්ස් එක නැත්නම් මේ CD එකයි මේ ડોකියුමන්ට් එක පිළිබඳ ප්‍රශ්නත් තියෙනවා මගෙන් අහන්න කාර්ටික ප්‍රශ්න මයි ළඟට එවන්න එපා දැන්. ඕගොල්ලෝ ගන්න. ඊට පස්සේ එංගලන්තේ ඉන්න එක්කනේ මට හොඳටම දොස් කියලා තිබුණා. ඔබ වහන්සේ මේ ඉතාමත්ම වැදගත් කටයුත්තක් නේද මේ ආරෝසට බාර දෙන්න හදන්නේ. ඒක නේද ඔබ වහන්සේගෙන් වෙන්න ඕනේ. ඒක නිසා මේ මේක ඉච්චර සිල්ලම හොඳ වැඩක් නෙවෙයි Nissan වනේට. ඒක ඔබ වහන්සේ තිබෙන්න ඕනේ කියලා මම ඒක මම කරගන්නම්. මේ ලිඛිතව දීලා තියෙන එකක් තියෙනවනේ. ඒක RO A to Z දැනගෙන තියෙනවා. ප්‍රශ්න මොකද්ද මේ වාර්තා ලියන එක පිළිබඳව මේකෙන් RO කෙනෙක් ඉගෙන ගන්නවා. මම නැති වුණත් රිට්‍රීට් එකක් කරන්න හැටි. ඊට පස්සේ මේ මේ මේ ගමන ගිහිල්ලා එනකොට ඕස්ට්‍රේලියාවේදී හැම තැනකදීම ඒ දෙකට අදාළ ප්‍රශ්න එකටවත් මම උත්තර දුන්නේ නැහැ. මම කෝ ගිහිල්ලා ආරෝ හම්බ වෙන්න රිට්‍රීට් ඕගනයිසර් එයාට බැරි නම් එයත් තියාගෙන මම කියලා දෙන්න. හරිම සාර්ථකයි. ඉතින් ඒක නිසා මේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේදී 113 නිසා අපි මෙතෙන්ට ආවේ වැඩි රාශියක් කරලා. ඒක නිසා දැන් එනකොට සමාජලාට අපිට සැර වැඩි වෙන්න ඇති අනු ඇති එහෙම නැත්නම් ගැළපෙන්නේ නැති වෙන්න ඇති. හැබැයි අපිට ඉඩ තියෙනවා. මොකද අපේම ප්‍රශ්නයනේ අපි කවදාකවත් මේකේ විශේෂ අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා ඔය කියන අදහස් ලිඛිතව දෙන්න ලිඛිතව දෙනකොට අපි මේ ආරෝස්ලත් එක්ක කරන ගනුදෙනුව එහෙම නැත්නම් අපි කියන මේ ඩයලොග් එක නැත්නම් මේ දෙබස හරිම සජීවී මේ මේ පෞගේ රිට්‍රීට් දෙකේම අපිව මම ඊගා රිට්‍රීට් කරන්න දීලා එයා තමයි අපේ රිට්‍රීට් ඕගනයිස් කරන එකනාගේ නායකයා. එයා පට ගන්නකොට අරගෙන කියනවා මෙන්න සාංශ කියන්නේ හේතු සහිතව. ඕගොල්ලන්ට මේ බර ගන්න පුළුවන්ද? පුළුවන් නම් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ ජාත්‍යන්තර මට්ටමට යනවා. දැන් ස්වාංශ මෙතන තියන්නේ එනේන එක්කනට කිරිපොවන්න ගත්තොත් අපිට කවදාකවත් මේ ජාතික මට්ටමට යන්න වෙන්නේ නැහැ. අපිට කවදාකවත් මේ ජාත්‍යන්තර මට්ටමට යන්න වෙන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා හැම කෙනෙක්ම ආඩම්බර ඉඳ තියෙනවා. ඉතින් පුළුවන් නම් මං තනෙන් කියලා දෙනවා නැත්නම් ටිට් එක දීලා වාරු වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ වැඩි හිටියෝ විදියට තමන්ගේ මොකක්ද කියන්නේ contribution එක තමන් මේකට දෙන සාධනීය පැත්ත ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක තව ඉස්සරහට යනවා අපි. මේ මේ මේ දැන් ඉන්න මට්ටම කොහොමඩක්වත් වෙන්නේ නැහැ තව රිට්‍රීට් 10ක් කරනකොට. අපි මේට වැඩිය මේක 100ට නංවනවා. රිට්‍රීට් 10ක් යන්න එපා. උඩ තට්ටු හදපු ගමන් යන ඒකට මම තවත් ඈත් වෙනවා. ඇත්තට මේ නම්බුකාරකමකට හරි මේ නෙවෙයි. මට මේ ලංකාවේ ඉන්න පොඩි දරුවන්ට උගන්වන්න මම ගන්නවා මේකෙන් ලීප් එක. ගත්තට පස්සේ මම తీරන්නේ රිට්‍රීට් ඕගනයිසර්ස්ලාට. ඒගොල්ලෝ ඊට පස්සේ විවුර්ත වෙන හැම සාකාවකම සයිලන්ට් රිට්‍රීට් දෙනවා. වර්කින් සිස්ටම් එකට. ඒකනේ ෆීඩ්බැක් එකක් දෙනවා මට. මෙන්න මේ මේ පැතිවල ස්වාමීන් වහන්සේ අපිට තේරෙන්නේ නැත්තම් මේ ප්‍රශ්න අපට අමාරුයි. එතකොට තමයි අපිට අපේ ආයෝජනයක් එන්නේ. ඒ නිසා මුල් කියපු වචන ටික හරි වැදගත්. හැබැයි අන්තිමට මහත්යතිම කියනවා මේක ඉක්මන් කරලා කරන්නත් බෑ අපි යම් ප්‍රමාණයක් හැම කෙනාම පරිප්පුව කන්න ඕනේ ටිකක් ධන ගාලා වනු ගාලා තමයි නැගිටින්නේ ධන ගන්න නැතුව ධන ගන්න නැතුව නැගිට්ටට ඕකේ ගානකුත් නැහැ ඒ වුණාට මහත්ය මෙතෙන් එනකොට තියෙන මානසිකත්වයේ හැටියට මේකේ ක්‍රමයක් තියෙනවනේ හතරවෙනි දවසේ වෙනකොට අන්න ඒක පුළුවන් අපිට අබෞද්ධයෙකුට වෙන භාෂාවක් කතා කරන කෙනෙකුට දන්නේම නැති කෙනෙකුට දෙන්න ක්‍රමයක් තියෙනවා නම් අපිට පුළුවන් බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් වෙනස් කරතෑගි. මේකේ තියෙන විවස්ථා වෙනස් කරන්න පුළුවන්. කපටහන් වාර්තා වෙනස් කරන මේ තුනම මම ණයට අරන් මේ තුනම කෙලින්ම මහසි ක්‍රමෙන් ණයට ගත්තේ. අපිට ඒක දේශී ඌරුවට හදව හරවන්න පුළුවන්. ඒ හරවනකොට අපි කෙලින්ම දැනට ගන්නේ තොරතුරු රිට්‍රීට් ඕගනයිසර්ස් ලාගේ අපි ඒගොල්ලෝ එකතු කරන වරින් වර. මම බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ බුරුමෙන් තුන් දෙනෙක් ගෙනල්ලා ඒ තුන් දෙනා මෙහෙත් තියාගෙන රිට්‍රීට් ඕගනයිසර්ස්ලත් එක්ක දවස් 3ක් සාකච්ඡා කරන්න. ඒගොල්ලෝ ජාත්‍යන්තර වශයෙන් ඒ බුරුමේ සංවිධානය කරනවා. සයිඩෝ බලාතකට එන්නේ නැහැ. මම කියනවා ඒ කට්ටිය බුරුම ජාතිකයොත් නෙවෙයි. ඒ කට්ටිය ගෙනලා අපේ රිට්‍රීට් ඕගනයිසර්ස් පුරුදු කළා. එතකොට රිට්‍රීට් ඕගනයිසර් යම් ප්‍රමාණයකට මෙන්ට කෙනෙක් වෙනවා. අතරමැදියෙක් වෙනවා. හැබැයි මම වැඩි දුර යන්න දෙන්නේ නැහැ. මම එයාට කියන්නේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකයි කමටහන් වාර්තාවයි විතරයි. ඒක නිසා මේ තොරතුරු නැත්නම් මේ අදහස් හෙලි කිරීම හොඳයි. මම මේ ඔක්කොටමත් එක කතා කරන්නේ. නිසා කාට හරි තියෙනවා නම් ෆීඩ්බැක් එකක් එහෙම නැත්නම් පසු ප්‍රතිචාරයක් මම කවදාකවත් ඒක නාස්තික විදියට බාරගන්නේ බාරගත්ත නම් අපිට මේ 113ට එන්න බෑ. අපි පුදුම විදියට ජේසී ඌරුවට අපි පටන් ගන්න ක්‍රමයට වඩා ගොඩක් වෙනස් දැන්. ඒ ඔක්කොම අපේ ඔක්කොගේම වගකීමක් ඒ නිසා ලියලා තියන්න මෙන්න මේක මෙන්න මේ විදියට වුණා නම් හොඳයි. මම නිදර්ශනයක් කියන්නේ දැන් හාමුදුරු 69ක් එනවයි කිව්වා එක දවසකට. ඊටසේ හේමන්ත මහත්තයයිලා ගිහිල්ලා කිව්වා පළවෙනි සිටින් එකද ඔබ වහන්සේ වඩින්න ඕනේ. ඔබ වහන්සේයිලා විනාඩි 20ක් ගයිඩ් කරන්න ඕනේ. පළවෙනි වෝකින් මෙඩිටේෂන ඔබ වහන්සේ වඩින්න ඕනේ. ඇවිල්ලා ඒකට ගයිඩ් කරන්න ඕනේ. ඉතින් මං ඉල්ලනවා ඊගාවසරේ දීප්තිට එහෙම අවශ්‍ය නම් මට මේක තේරෙන්නේ නැත්නම් මට ධම්මජෝ හාමුදුරුවෝ ආර්දනා කරන්න. මේ ඉන්ස්ට්‍රක්ෂන් සාහන දෙනවා පැයේ. අනේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ මට කරදරයක් ඇත්ත. ඒක නිසා මිරිකලා ගන්න බෑනේ. සාකච්ඡා කරන්න තු මං කියනවා උඹ කරපන්. බෑ නම් මං එනවා. හැබැයි මං කරනකොට ඔබ ඉන්න ඕනේ. ඒකලෙ ඔබත් ඉගෙන ගන්න ඕනේ. ඒකට මේකේ තියෙනවනේ ගැම්ම භාවනා යන ක්‍රමේ හරි මහත් යහන ප්‍රශ්නේදී මොකක්වත් නැහැ. ඕකට කියන්නේ ආත්ම විශ්වාසය කියලා. ওই ආත්ම විශ්වාසයේ පරිප්පුවක්ම ළමයි. ඔක ඇදගෙනම නාන්න ඕනේ. බෙදාගෙනම කන්න ඕන කවුරුත් කෙරුවට හරියන්නේ නැහැ. ඔහොම කරලත් හරි ගියේ නැතත් කරන්න දෙයක් නැහැ. ඔහොම කරලත් හරි ගියේ නැතත් කරන්න දෙයක් නැහැ. කවදා හෝ මේක ප්‍රතිඵල ලැබුවේ මහත්යාර වැඩි වැඩි කලින් කරපු නිසා. එක්කෙනෙක්වත් අව탁සීරු නම් කරන්න එපා. ඒ කලින් කලින් මහත්යා ගිලා අක්‍රමවේදීව තියේදි දිගට කරේ ඒ ගොල්ලන්ගෙන් ලැබිච්ච දේ ගුණේ තාම මහතර තේරෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ මම අපේ දීප්ති ජයසිංහ මහත්මයට වරදක් කරන්න කියන්නේ නැහැ මොකද එතුමිය සමාහට දැනගෙන ඉන්න ඇති මගේ මම ඒ වගේ නොතට දැනුවත් ඇති කියලා. නමුත් මේ ස්ථානයට එන විදිය හැසිරෙන විදිය සියලුම දේ පිළිබඳ හොඳ අවවාද අනුශාසන ටිකක් කරා. අනිත් එක මේ භාවනා කරනවා කියලාම නෙවෙයි මම ඉතින් පන්සලට පොයේ දවසකට ගිහිල්ලා අහලා දැකලා තියෙන ඒවා තුලින් තමයි මම මේ පොඩි අවබෝධය ලැබුණේ එහෙම නැතුව මම භාවනා කරන්න කියලා ඒ වෙනුවෙන්ම උපදෙස් ගත්තේ නැහැ. පොඩි කාලේ ඉඳලා මහාන වෙන්න ආසාව තිබුණත් ඉතින් ඒක මං හිතනවා ලොකු පිනක් ඒක නොවුනේ ඒක දන්නවනම් මම මහාන වෙන්නේත් නැහැ මං යනවා වැත්තකට මේ කට්ටිය මහාන වුණා නම් මල කචා ඒක තමයි මමත් ලොකු පිනක් කියලා හිතන එහෙම නොවුනේ මට අද මෙහෙම ඇවිල්ලා නියම මාර්ගය හොයාගන්න පුළුවන් වෙච්ච එක කියන්නේ මහාන කරන්න ඉස්සෙල්ලා ඉදිකටු නූල් හොයලා මහාන්න ඕනේ මහාන්න කට මහාන්න ඕනේ දෙකොනම මහාන්න ඒක තමයි ඒක තමයි මේ අවස්ථාවන් පැහැර හැරුණෙත් මේ කෙසේ නමුත් හිතන්න අපි ලංකාවේ ඉපදුනේ නැත්තම් බන්සලක් අරගෙන දැනගෙන තිබුණ නැත්තම් සුදු ඇඳගෙන තිබුණ නැත්තම් ඒ ටික කරන ගන්න ආත්ම හතරක් යයි පිටරටක ඉපදුනා. එහෙමයි. ඒ ටිකවත් ඉගෙන ගන්න. ඒ මිනිසුන්ට ඒකවත් තේරෙන්නේ නැහැ. අපි ඒ නිසා පන්සලට යනවා, බුදුන් වදිනවා, සෙරප්පු දෙක ගලවනවා, අත් දෙක හොදනවා වගේ දේවල් අපිට නිකන් මව් භාෂාව වගේ පුරුදු වෙලා තිනවා. පුංචි දේවල් නෙමෙයි. ඒවා පෙන්චි දේවල් නෙවෙයි පිටරටින් ආපු අයට ඉව පුරුදු කරන්න ගියාම ඒගොල්ලෝ කොච්චර භාවනාවෙන් දියුණුනත් මේ සබාවක ඇවිල්ලා සුදු අඳින්නේ ඇයි කියලා දන්නේ ඇයි මේ කාන්තාව පිටසක්සේ වෙන් වෙලා ඉන්නේ මොකටද කියන්න දන්නේ ඇයි මේ හෙළුව වදා ගන්න කියන්නවත් දන්නේ ඒ ඒ නරක නිසා නෙවෙයි. ඒගොල්ලන්ගේ ඌරුව. නමුත් අපි පන්සලට ගිහිල්ලා බැනු මම පන්සල වලට බයිනවා. ඒ බැන්නට පන්සලෙන් අපිට හම්බෙලා තියෙන දෑවැද්ද ඒක තේරෙන්න පිටරටකට යන්න ගොඩක් විශාලයි. මේක හිතා ගන්න බෑ. මේක දන්න උගත්තු කියනවා උඹලගේ මිනිස්සු මැද වාඩි විලා හිටියත් තියකෝ. භවනා කරන්න ඕන උඹලගේ මිනිස්සුන්ට වාල්ලා තියෙන මිනිස්සු දන්නවා බුදුහාමුදුරු කියන්නේ කවුද? මලක් පූජා කරන්නේ කොහොමද? සංඝයානකොට නැගිටින්න ඕනේ. මොනම දෙයක්වත් දන්නේ නැහැ ඒක නිසා අපිට මේ හම්බෙච්ච ඒවා පුංචි වුණාට කොහොමඩක්වත් අවසක්සේසු කරන්න බෑ. ඒ නිසා ගමේ පන්සලේ හාමුදුරන්ගෙන් වෙන සේවය නැත්නම් ගමකින් වෙන සේවය ඒක පුංචි කරන්න බෑ. එහෙමයි අපේ එහෙම අව탁සිරු කරන්නේ නෙවෙයි ඒක කරන එකත් පව්. නමුත් මේ ගොඩාක් දේවල් සිද්ධ වෙන නිසා තමයි අත්ත වශයෙන් අපිට මේ ශ්‍රද්ධාව කියන එක, භක්තිය කියන එක, වැඩිහිටි ගෞරවය කියන එක හැමදේම ලැබිලා තියෙන්නේ. නමුත් අර ඒක උන්වහන්සේලාට දොස් කියනා නෙවෙයි. ඒක සංවිධානය කරලා මේ මේ දැනුවත් කිරීමට තරම් හැකියාවක් වෙන පින්කම් ಜಾති නිසා එම නැතුව වෙලා ගියාදෝ කියලායි මට අදහස තියෙන්නේ. තනිකර ගියන්ගේ වැරද්ද. 100ට 100ක්ම ගියන්ගේ වැරද්ද. සංඝයාව දත්තරපත් කරපුවාම පෙරේතතු කෝද එක්කෙනෙක් ඇවිල්ලා මයිත් එක්ක ඉස්තු ඇඳලා යන්න හැතලා ඇල්ලෝපයක් දීලා යන්න හදනවා මට. මම ඉතින් කුණු හරප විතරයි කිව්වේ නැත්තේ. සාංශ සල්ලි ටිකක් තියෙනවා දීලා යන්න. මෙච්චර මහන්සිලා වැඩ කරන්නේ. දැන් මම කෝ මාත්‍රලට පහඳින්න නෙමෙයි මම පැවිදුනේ. වගේ කුලියට ගන්න ඕනේ නැහැ. ඔය ගන්දරුවන්ට බන කියන්න නෙමෙයි මම පැවිදුනේ මාත්‍රේ හුල්ලියක් තියන්නේ යන්නේ කිව්වා යන්න. මේ අපිට දැම්පිච්ච බතක් ගෙනත් දෙන්න. අපිට සිවුරක් ගෙනත් දෙන්න. මොකද සල්ලි? අනේ තමා වෙන්නේ ස්වාමීන් වහන්සේ. මම කිව්වා තමා වුණොත් ඉවරයි මහත්තයලත් එක්ක. අද සල්ලි ගෙනද ඒකට රත්තරන් ගෙනද අන්සසේ කාර් එකක් ගෙනද වතේ ගෑණිකුත් ගෙනද. ගිහියෝම තමයි කන්නේ කතා ලංකාවේ ඉන්න ගිහියෝ 100%ක්ම වා කියන්න ඕනේ මේකට. පිටරට ඉන්න ගිහියොත් ඒ හාමුදුරුන්ටත් ඇනලොප් එක දික් කරනවා. ඒක නිසා හාමුදුරන්ටම දොස් කියන්න බෑ බල්ලෙකුට ඌ මසලිය පාරායින තිබ්බොත් කන්න දෙපයි වට නොකයින්නයි. <laughs> ඒක බල්ලගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේ තමයි සංඝයා හදාගන්න ගිහියෝ භාවනා කරන්න. භාවනා කරලා ගිහියෝ අඳුරන්න ඕන සාසනික වටිනාකම. ඒල සංඝයාට දෙන්න තැම්බිච්චි බතක්. සංඝයාට දෙන්න මහපු සිවුරක්. සංඝයාට දෙන්න දේනාසනයක්. පිටිකරයි. මහත්තල පාසුරත් එක දල්ලි ටික කියලා දැන එන සාන්තේ උඹන් කට්ටියක් ගිහලා ධම්මන කන්න ඔය හිටුදේ අපිටත් පින් දෙන්නකෝ කියලා. ඉතින් ආම්තු උදේ නැගලා ෆ්‍රිජ් එක ඇරලා මුං ඇට්ටියක් තම්මගෙන කාලා ඔන්න මානකම. ඒ ගිහියන්ගේ දෝෂේ. ඒ නිසා මාත් අවුරුදු 36ක් ඉඳලා තියෙන ගිහියෙක් විදියට මාත් හම්දුරන සල්ලි පූජා කරලා අපරාධය කරලා තියෙනවා. කරන්න එපා. දෙන්න වැද්දෝ තමයි අමු මස් දෙන්නේ. ශිෂ්ටාචාර නැති නිසා. සාමාන්‍ය මස් දෙනකොට වහලා දෙන්නේ. දරුවන්ටත් ටින්කිරි ටින් දීලා හරියන්නේ ඌට හදපු කිරි ටිකක් කටට තියෙන එකනේ දරුවට පුළුවන් කරන්න. ඒ වගේ සංඝයාට සලකන්න ගිහියෝ දන්නේ නැත්නම් ඊට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් ඒක කරගන්න බැරි මට්ටමට ගිහිලා තියෙන්නේ. ඔව් පුළුවන් බව මෙහෙදි පේනවනේ. පේනවා. කරනවා නම් කරනවා නම් කරතයි. අපි මේකටත් වැඩිය ගෝසාල හිතෝ කරනවා හිට අඳ වෙනකොට. කරනවා නමුත් හැම වෙලාවෙදීම අපිට සහයෝගය දෙන්න මම ළඟින් එච්චර අනුකම්පාවත් එතක් ගතියක් පේන ගතියක් නැහැ. මම වැඩ වැඩ නිසා නමුත් මම ගිහි කාලේ නම කරුණාරත්න. හරිම කරුණාවන්තයි ඒ කාලේ. දැන් නම් පලාතක නැහැ. ඒ කරුණා බුද්ධි මොනවක් නැහැ. වැලමිටෙමයි අනින්නේ. ඇටයක් දෙයක් කඩලා යන්නම අනිනවා. මොකද දැන් දන්නවා කවුරුත් දන්නවා මම මේ ගහන්නේ මේ කඩා වඩා ගන්න නෙවෙයි. අපේ අතින් වෙන්න ඕන දේ වෙන්න ඕන. එහෙම උනේ නැත්තම් මං ඉන්නේ ළඟ ඉන්නේ උන්ටමයි අනින්නේ. ඒකෝට බලාගෙන ඉන්න කට්ටියටත් ලේ බඩ යනවා. හැබැයි මම දන්නවා කොහොමද ඉස්සරහට යන්නේ හොඳ තැනකට කියලා මට දැනෙන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ෆීඩ්බැක් මම කියන්නේ හැම වෙලාවෙම මේ ලැබෙන ආනිසංශයක් තියෙනවනේ උද්ගලිකකරණය කරන්න එපා. ඊ ගාවට එන අමුත්තට, ඊ ගාවට මෙතෙන් එන නවකයට ඒක දෙන්න පුළුවන් මේට වැඩිය කාර්යක්ෂම ක්‍රමයක් තියෙනවනම් හැම වෙලාවෙම අපි අලුත් අලුත් දෑ නොතනන ಜಾතිය ලෝනනගී කියලා තියෙනවා. හැම වෙලාවෙම අලුත් කරන්න. හැබැයි ඒ කියන්නේ අර තියෙන සිස්ටම් එකට දොස් කියනවා කියන එක නෙවෙයි. දැන් මම දීප්ති අල්ලගත්තාම මම බනින්න ගියාම මයිලගේ කිසිම තෙතක් කනුකම්පාවක් නැහැ. ඒ මූණකතින්ද නෙවෙයි ඒ. ඒ වෙන කතාවක්. හැබැයි මෙතන ඉන්නවනම් මේ වැඩේ කරපම් බැන්න පළයි. මේ නිකන් වැඩ කළ බැනුම් අහන. ඒ කට්ටිය කියන සාංශ එන්නේ එන්නේ අපේ ඇඟට ඔලුවට දාන ප්‍රශ්න. දිලා විතරක් කියව මම බාර ගන්නම් ඔක්කොම සාංශ ඔබ වහන්සේ යන ජාත්‍යන්තරයට. අපි ලංකාව ලංකාව ටික හදනවා කිය. ඒත් මම පුළුවන් තරම් බලනවා මේවත් එක්ක ඉඳලා මේවත් එක්ක කටයුතු කරලා ඒ ෆීඩ්බැක් එක එහෙම නැත්නම් පසු ප්‍රතිචාර ලබාගෙන කවුරු හරි මේ මොඩල් එක ෆලෝ කරනවා නම් ඔක්කොම රෙකෝඩ් වෙන්න ගන්න ඔක්කොම වාර්තාගත වෙන්න ගන්න ඉතිහාසගත වෙන්න ගන්නවා ඒකල මම බලාපොරොත්තු වෙනවා මේ පිරිසෙන් කවුරු හරි නැගිටලා ඉන්න ඕන මේ පිරිස ඇවිල්ලා නැගිටලා ඒගොල්ල ලෑස්ති වෙන්න ඕන මේ પરම්පරාව නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව කොහොම හරි තව කෙනෙකුට මේ බැටන් එක බාර දීලා මැරෙන්න එපා ඒක නිසා මේ පුද්ගලිකව නෑ මට කිසිම තරහක් හැබැයි වැරද්ද නම් පෙන්වන්නත් බෑ හරියට මම වැරදි නැති කෙනෙක් වගේ තමයි ගහන්නේ. මම ළඟත් වැරදි තියෙන එක වෙනම කතාවක්. හැබැයි ගහන්න ගියාම නම් පව් කියලා හිතනවට පස්සෙම පව් කියලා හිතනවා මූණ ඇද වෙන හැටි දකින්නකොට. හරි අපි යනවා වෙන කවුරුද මොකද කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්ස. පරයන්කේට වාඩි වුණාම මේ පළවෙනි දවස් දෙකේම මට දැනුනේ පිම්බීම හැකිලිම ප්‍රකටව. මම ඊට කලින් මාස 6කට වඩා වැඩි කාලයක් පෙම්බීම හැකිලිම භාවනා කරලා තියෙනවා. ඒක මට වැඩිපුරම ප්‍රකටව දැනෙන පෙම්බීම හැකිලිම තමයි. තුන්වෙනි දවසේ ඒ පෙම්බීම හැකිලිම දැනෙන එක මේ ප්‍රකට නැහැ. නමුත් ආරම්භයේදී ඒක මේ පහසු කියලා දැනෙනවා මට පිම්බීම හැකිලින් පටන් ගන්නකොට ටික දුරක් යනකොට මට පිම්බීම හැකිලෙන් නොදැනී ගිහිල්ලා ආස්වාසේ ප්‍රාසත ගන්නවා දැනෙනවා. මම ඔබ වහන්සේගෙන් ආ ප්‍රශ්නකට ඔබ වහන්සේ කෝයක පිම්බීම හැකිලිම ගන්න නැතුව ආස්වාස ප්‍රාසත දිගටම යන්න කියලා. ඊයේ දවස පුරාම මම ආස්වාස ප්‍රාසයෙන් පටන් ගන්න ගියත් හවස් වෙනකොට හරි හිසේ රදෙයි. අපහසුයි මට ඒක. නමුත් අද දවසේ දැන් උදේ ඉඳලා පිම්බීම හැකිරීම පටන් ගන්න මම උදරයට අත තිබ්බහම ඒක මට ගොඩාක් ප්‍රකට දැනෙනවා. අද මේ වෙනකම්ම මට ඒක අපහසුාවක් නැහැ. නමුත් මේ ආසාස ප්‍රාසාස දිහා බලාගෙන ඉන්න එක හරි අපහසුයි. මම වගකීම් බාර ගන්නයි ලිපි අරන් කියවන්න වාක්‍ය තුනක් ලියලා තුන ආනපාන ගන්න එක වාක්‍යය තුන පිම්බීම හැකිරීම ගන්න මම ගෝ එම්න ආනපානි කරන්නේ. මට නැත්තම් කාටවත් ආනපානි කරන්න යොමු කරන්න මං යන්නේ නැහැ. තමන් රචනෙ ලියලා කියලා දෙනවා මං බිම්බි මැකිලිබ කරන්න. නමුත් මට ආනපන හොඳට පේනවා, දිගට පේනවා, නිතර නිතර පේනවා. මං කියනවා බිම්බි මැකිලි ආනපානි කරන්න කියලා. ඒ නිසා මම නඩුව කතා කරන්නේ මට එන සාක්ෂි ටිකේ විතරයි. ඒ නිසා තමන් ලිපි ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කිරීම සමබරද කියලා බලන්න. ඒ ලිපි අරගෙන කියවන්නේ ඒකේ තිබුණේ ආනාපාන පිම්බීම හැකින්ට වැඩි මට ආනාපාන ප්‍රකටයි කියලා වාක්‍ය තුනක් තුම්පොලක ලියලා තිබුණා. ඒ නිසා මම කිව්වා එහෙමනම් දෙකෙන් කොයි එකකවත් වෙනසක් නැහැ. ආනාපානෙ ගවත් පිම්බිම ඇල ඕකේ වෙනසක් නැත්තේ නෑ. එකයි කියන්නේ ප්‍රකට දෙයින් පටන් ගන්න. ඉඳගත්තාම පස්සේ ඉදිරිපත් වෙන දේ කරන්න නැති දේවල් හොයන්න ගිහිල්ලා තියෙනවනේ ඉතින් දවස් පහම අපරාධ. ඒ නැති කාමේ තමයි ඒ කියන්නේ. පේන්නේ නැති එකක් මතු කර ගන්න හදනවා. ඉතින් ඒක තමයි කාමේ කියන්නේ. තියෙන දේ අනුව යන එකට කියන්නේ යථා භූත ඥානය ඇති හැටිය දැකීම. ඉතින් ඒක තාම මේ පිම්බීම හැකිලිම දානපාන කියන දෙකවත් පැටලෙනවා නම් දාහන්න මාත්‍රකාව සක්මනේදී මොකද වෙන්නේ කියන්න බෑ. සක්මනේදී ආරම්භයේදී වම දකුණ කියලා තමයි පටන් ගන්නෙ. වම කකුල බරට يعني ඔසවද්දි බරට දැනෙනවා. නමුත් දකුණු කකුල බොහොම පහසුවෙන් ඔසවන්න පුළුවන්. ඒ නිසා මම වම කකුලට සාමාන්‍යයෙන් බර විදිහට මේ දකුණු කකුල ඔසවනකොට වම කකුලට බරයි කියලා දැනෙන විදිහට තමයි මම වම දකුණ හඳුනාගන්නේ. ඒ විදිහට විනාඩි 10ක් 15ක් විතර කරාට පස්සේ තමයි මේ ඔසවනවා තබනවා පියවරට යන්නේ. ඔසවනකොට විලම්බ ඉහළට යනකොට තමයි ඔසවනවා කියලා කකුල පොළවට තියනකොට මැද කොටස පොළවට වදින වෙලාවේ තමයි මම තබනවා කියන එකත් හඳුනාගන්නේ. ඒ විදිහට විනාඩි 20ක් විතර කරනකොට මට දැන් දැනෙලා තියෙන විදිහට මට අතර තියනවා තව පියවරක් කියලා තේරෙනකොට තමයි මම ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන තැනට යන්නේ. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියද්දිත් මේ කකුල ඔසවනකොට සැහැල්ලුවටත්, ඒ ගෙනියන අවස්ථාවේ සැහැල්ලුවටත්, තබන අවස්ථාවේ බරටත් තමා දැනට කරගෙන යන්නේ. ඒතකොට ඒකේ පටලවිල්ලක් නෑ නේද වගේ බිම්බේ මෑකිලිම දානපානේ කියලා. ඒස පරියන්කෙට ගිහලා මොකක්වත්ම හොයන්න එපා. ඉඳගෙන ඉන්න බව දන්නවද වහන්න විනාඩි කීයක් ඉන්න පුළුවන්. බණ ඉවරයි. වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව. ඒක මම හිතන්නේ හැම ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක අඩු ගන්න එක්කෙනෙකුට මම ඒක කියලා තියෙනවා. ඒක ඇහිලා නැහැ. මොකද්ද එළවනවා. ඒ වගේ මේ එළවෙනදී අපි කියමු පිම්බීම හැකිලිම කියලා. ඒකේ පොඩ්ඩක් වෙනස් වෙලා ආනපනෙ මතුවෙච්ච ගමන් මේ අරක වෙනස් වීම බාර ගන්න බැරුව ආන පිම්බීම හැකිලි පැත්තක දාලා ආනපනෙ ගන්න. ඒ නෙමෙයි අපි ගන්න අරමුණක් අරමුණු කරාට ඒ අරමුණ එන්නේ එන්නේ වෙනස් වෙනවා. මේ දෙකම එන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවේ. ඉතින් ඒ නිසා මේ දෙකම හම්බ වෙන එක වඩා හොඳයි. නමුත් දැන් දෙකක් වෙනකොට ප්‍රශ්න දෙකක් කරගන්න. දෙකේ එකිනෙකට කවදාවත් ගැටෙන්නේ නැහැ. දෙකම තියෙන දෙකම තියාන බලන්න. එහෙම නැත්නම් කිසිම අරමුණක් ගන්න එපා. ඉඳගෙන ඉන්න පැටි දන්නවද කියලා බලන්න. ඒක ඒ එහෙම කොච්චර වෙලාවක් විනාඩියට පුළුවන් දෙකද වැඩි කරන්න බලන්න. එහෙමයි දෙවෙනි ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේ පර්යංකේදී ශබ්දවලට සිත දුවන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ ශරීරයේ සිත තියනවා කියන එක දැනෙනවා. නමුත් සිතිවිලි එනවා යනවා. ඒක වෙන් විදිහට හඳුනා ගන්න බෑ. මේ ගොඩාක් කලකට අනාගතය ගැන හිතන්නේ නැහැ. අතීතේ ගොඩාක් පරණ දේවල් හිතෙන්නේ නැහැ. නමුත් එදිනෙදා දවසේ වෙච්ච දේවල් කතා වෙච්ච දේවල් වගේ දෙයක් හැරෙන්න වෙන දේවල් සිහිමේ මතක් වෙන්නේ නැහැ. නමුත් මේ පරයන්කේ නැගිට්ටාම එක නිකන් හීනයක් වගේ මට කියන්න තේරෙන්නේ නැහැ මොනවා මොනවා ගැනද ඒ සිතුවිලි ආවේ කියලා. කවුද කිව්වේ ඉතින් හොයන්න කියලා අමතක කරන්නේ තියෙන්නේ. මතක් නැත්තම් හොඳයි නේ. ඒ ජීවිතේ යනවා කියන්නම කතන්දර ගැතිලා. හිතේ යනවා කියන්නම කෙලෙස්. ඒ වෙලාවේ බලන්න මේ හිතවිලි ඇවිල්ලා අතීතුණත් අනාගතුණත් ඉඳගෙන ඉන්න බව මට වැටෙනවද? ඒ සද්ද පිට ඇහෙනවා. මම ගණන් ගත්තේ මට ඒ සද්ද ඇහිදිත් ඉඳගෙන ඉන්න බව වැටෙනවද කියන මේ මූලික තේමාවට හිත ගියා නම් ඇහිචි සද්ද මට ඥානකෝරිමෙද කියන්න බෑ. ආපු හිතින් මට අතීත අනාගත බෑ කියලා කියන්නේ කොහෙදෝ යන මේ කෙලස් ටික ගා ගන්න බැරි වෙලා තියෙනවා. අනාගන තියෙනවා ගා ගන්න බැරි වෙලා. ඔය ටිකක් අහන්න නැතුව ගෙදර ගියා නම් මරුනේ. නෑ සමනහංශ කමටහන් සුද්ධ කරද්දී ලියන්න කියනවනේ මොනවා ගැනද දන්නේ මට තේරෙන්නේ නැහැ ලියන්න මම කිසිම දෙයක් ලියන්න ගැන පේන දේ කියන්නේ පේන දේ කියන්නේ කියලා කියලා කියන්නේ ඕනම කෙනෙකුට කරන්න තියෙන ලේසිම ක්‍රමය මේක වුණා මේක මේක මේක වේවා මේක නොවේවා මොකක්වත් එපා ඉදිරියට පේන දේ කියන්නේ. ඉතින් ඒක මේ පරියන්කේකදී බැන්න. ඒ කියන්නේ අපි භාවනා කරලා උනන්දුවෙන් බැන්න. අපි ඉඳලා කතා කරන දේවල් කොච්චර සම්පප්පලාපද කියලා හිතන්නේ. මේ වමනා වෙලා දකින්න දේ කියන්න මෙච්චර අමාරුයි කියලා අපිට දැන් වැටෙනවා නම් දවස් 4ක අපි ඉඳලා කතා කරන ඉව කොච්චර පදනමක් විරහිත සම්පප්පලාපද කියන්නේ. නිසා කතා කිරීම හරහා කොච්චර පව් කරගන්නවද කියලා හිතන්නේ. කොහොමද මේ සමාජය අපි ජීවත් වෙන්නේ කතා නොකරන? ඒ නිසා මේ දවස් හතරේ අඩු ගන්න ඒක නෑනේ. ලොකු පිනක්. ලොකුම පිනක් මොනක්ක කතා කරන්න. ඒ නිසා ඇති හැටි කියන්න නම් බොරු කියන එක නතර කරන්න. ඒකයි අමාරු. අපැත්තේ කතාවක් තියෙනවා කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකමක්. කැත කෙරුවොත් අතරමං හන්දියක් කියලා. මිනිසයා කියන සතාගේ හැටි එහෙම තමයි. නිසා කතා නොකර ඉනවනම් කීමෙන් වෙන බොරු සිද්ධ වෙන්නේ නැහැ. යමක් නොකර ඉඳගෙන කරබන ඉනවනම් කායික දුස්චරිත නැහැ. ඒ කොච්චර ලොකු පිනක්ද? ආ දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඉතින් මේක අපිට තේරෙන්නේ නැහැ නේ භාවනාවක් කියලා අපිට තේරෙන්නේ නැහැ නේ කුසලයක් කියලා. තීතක ඒ තාක්කල් අපි අර කාවේ නැහැ පිම්බීම හැකිලිම ආවේ නැහැ ආනපානිය ආවේ නැහැ ගියේ හිතවිලි ගැන අන්තර්ගතේ මතක නැහැ ඇවිල්ලා ගිය සද්ද කොහෙන්ද ආවේ නැහැ කියලා මේ අනවශ්‍ය තොගයක් හොඳක් වෙලා තියෙන නමුත් ඒකත් කනගාටුවට ඒ කියන්නේ පශ්චාත්තාපයකට දාලා කතා කරනවා. ඒ නිසා සාධනීය පැත්ත දැනගන්න අර මේ මහත්තයා කිව්වා වගේ ඔක ලේසි නෑ ට්‍රක් එකට අල්ලගත්ත අල්ලගත්තට පස්සේ නම් තේරෙනවා මේක මහා ලොකු රටාවක් නෑ කියලා. නමුත් අපි හැදිලා තියෙන්නේ අපිට උගන්වලා තියෙන්නේ කිසිසේත් නිබ්බාන ගාමිනී එකක් නෙවෙයි. මේ සමාජය විසින් ස්කෝල වලින් උගන්වන කිසිම දෙයක් නෑ ඒකේ. ඒ නිසා ඒ ඉගෙනගත්ත දේවල් අමතක කරන එක අමාරුයි. නමුත් අපි ඔහොම කරගෙන කරගෙන යන් කවදා හරි ගිහිල්ලා හැප්පෙන්නේ නැතයිනේ. තෙරුවන් සරණයි. සුවපත්තියෝ. අන්වංශ මම පෙර ප්‍රශ්නය හා සම්බන්ධව ඔබේ ඉල්ලීමට මම දෙන උත්තරේ ගැලපෙනවද දන්නේ පොඩි මට තේරෙන විදිහට මම පැහැදිලි කිරීමක් කරොත් දැන් මම මේ දෙවෙනි පාරටයි ආවේ ගිය අවුරුද්ද පළවෙනි පාරට ආවේ මට ගිය අවුරුද්ද වෙච්ච ප්‍රශ්නයක් මම කියන්නේ මම ඇත්තම ආදුනිකයෙක් විදිහට මෙතෙන්ට එනකොට සායන්හන්සය ගැන තිබිච්ච විශ්වාසයයි ගෞරවයයි කලින් සාසනික සේවය මත ඔබ වහන්සේ කියපු දේ කෙලිම පිළි අරගෙන කරා ඒවට මට මගදී හිතුණා දැන් මේ පාරත් කරාම දැන් හොඳටම තේරෙනවා දුහායන හාසේ කියන මාර්ගයේ හරි බව හොඳටම පැහැදිලි. නමුත් ගිය පාර මට හිතුණා දැන් වෙන භාවනා මධ්‍යස්ථානවල කියලා දෙනවා බුද්ධානුස්සති භාවනා, මෛත්‍රී භාවනා, මරණානුස්සති භාවනා ඊට පස්සේ දෙවිස්කෝණ සම්බන්ධ භාවනා ඒවා නොකරන්නේ කිමද ඒවා මගදී අවශ්‍යද යන්න පොඩ්ඩක් සායනාසේ ආධුනිකයන්ට පැහැදිලි කරනවා නම් ආනාපාන සති සූත්‍රය කියවන්නේ ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් සූත්‍රයක් කායගත සති සූත්‍රය වගේ ආනාපානේ පුත්‍රජානන්ච ඔක්කොම සෙනග රැස්වෙච්ච වෙලාවේ එක එක භාවනා නම් කියනවා. මෙයා බුද්ධානුසති මෙයා මෛත්‍රී මෙයා අසුභ මෙතර මරණානුසති මේක කසින භාවනා මේක ඔක්කොටම බුදුහාමුදුර දෙන්නේ ආනාපාන විතරයි. දෙයින මහා කාශ්‍යප මහා නන්ද රාහුල ආනන්ද සාරිපුත් ආදී හැම ස්වාමීන් වහන්සේනමක් වෙනවා කමටහන් දෙනවා. හැම කෙනෙක් කරතේ 20ක් භාවනා කරනවා. ඔක්කොගෙම හිත බුදුරජාන්සේ දක්න දියුණු වෙනවයි කියලා කිසිම කෙනෙකුට විරසක වෙන්නේ නැති භාවනා තමයි ආනාපානේ. යන්ති කාණාපානේ කළිනුට ඔක්කොගෙම කරන්න තියෙන ආනිසංස ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අවශ්‍ය නම් එක එකට ගිහිල්ලා බැලුවට කමන්නේ නැහැ. මධ්‍ය ශාලාවට ආවට පස්සේ ඔක්කොගෙම ඒව තියෙනවා. මේක මේ පිටරටකට ගිහිල්ලා භාවනා උගන්නන්න ගියොත් ඇයි ආනාපාන උගන්නන්න නැතුව මෛත්‍රී උගන්නන්නේ කියලා ප්‍රශ්නයක්. ලංකාවේ ගන්නොත් ඇයි ආනාපාන උගන්නන්නේ මෛත්‍රී කරන්නේ නැත්තේ කියන අනිත් පැත්ත ප්‍රශ්න අහනවා. මොකද මේ බෞද්ධ වෙච්ච එකේ අපිට තියෙන කරදරේ. අනිත් පන්සල් සවන්න ගොඩක් කලාවට අනිත් කරන නිසා තමයි මම හිතන ආධුනිකයන්ට ප්‍රශ්න ඇවිත් තියෙන ස්වාමීන් වහන්සේ. ඒක කරන්න දෙයක් නෑ. මේක නිසා මට බෑ. <laughs> මම දන්නවා මේ පාර ගියොත් ඔක්කොගෙන් ප්‍රශ්න විසඳෙනවා. හැබැයි මට ඒක උත්තර දිදී යන්න ගියොත් මේක යන්න බෑ. ඒ නිසා මේකට කැමැති නම් කල්ලාතු දෙන උපදේශ පන්ති මෙන්න මේකයි උගන්වන්නේ කැමැති නම් එන්නේ. මෙතෙන් ආවට පස්සේ ඔය චීන කඩේට ඇවිල්ලා ජපන් කෑම ඉල්ලන්න යන්න එපා. මේකේ තියෙන චීන කෑම. අපි ඒක බෝඩ් එකේ දාලා තියෙනවා චීන කෑම විකිණීමට තිබේ. රෙසිපි එකක් තියෙනවා. අල කාට එකක් තියෙනවා. මෙතෙන් ඇවිල්ලා ජපන් කෑම පොඩ්ඩක් දෙන්න බැරිද කියලා ඇහුවට අල්ලපු කඩේට යන්නේ කියනවා. 113 අපි ඉන්නේ දැන්. 113 රිට්‍රීට් එක ආධුනිකයන්ට සායන් වහන්සේ ඊළඟ පාර්ක අවශ්‍ය නම් වාක්‍යකින් දෙකකින් හරි කියන්න පුළුවන් නම් අනිත්ව කරන්න අවශ්‍ය නැත්තේ නෑ අවශ්‍ය නෑ ආනාපාන සූත්‍රය කියවලා බලන්න මම ඒකයි කියන්නේ ඔක්කොම කරන කට්ටියට බුදුහාමුදුරෝ කෝකටත් තෛලෙ වගේ දෙන්නේ ආනාපානෙ නම් අපි මේක විශාල වැඩ කර කරගෙන යනකොට අපිට එක එකනාගේ දේව අවශ්‍යතාවන ඉෂ්ට කරන්න බෑ අනේ බෑ මේ විශ්වාසයෙන් කියනවා ආනාපාන කිරොත් ඒක ඉබේම සිද්ධ වෙනවා ඒක නිසා ඔක්කොගෙම එක එකනාගේ උත්තර දෙන්න ගියොත් හරියට භාවනා කරන එකනාගේ මුල් කාලේ නාස්ති වෙනවා ඒ නිසා බහුජනතාවට වැඩි කෙනෙක් ගැන හිතා කරගෙන යනවා අනිත් එක එන්නම කියලත් මේක අපි කියන්නේ නැහැ කාටවත්. ඒ වගේම ආවොත් ඉල්ලීමක් කරොත් වෙන දෙයක් උගන්වන්නම් කියලා කොම්ප්‍රොමයිස් කරපු තැනකුත් නැහැ. නැසන් වර්ධවා තේරුණා දැන් මට ස්වාමීන් ගොඩාක් ලොකු සේවයක් වුණා මගේ අලුතෙන් එන අයට ස්වාමීන් වහන්සේ. කරන්න දෙයක් නැහැ. අලුතෙන් එන චීන කඩේට එන්න එපයි කියන්නේ. ජපන් කඩේට යන්න කියන්නේ. තේරුණා සන්නේ ස්වාමීන් වහන්සේ.